දැයි එහෙනම් සියලු දෙනා ධර්ම ශ්‍රවණය සූදානම් වෙලා සාදුකාරයක් පවත්ලා নমස්කාරය සිත සමාදන් වීම සඳහා নমස්කාරය Thank you. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඉතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ඉතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං शरणं गच्छामि शरणगमनं सम्पूर्णं पानातिपाता वीरमणि शिक्षापदं समाधियामि अदिन्नादान वीरमणि शिक्षापदं समाधियामि ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කංසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජී වේවා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආ ජීවං අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ අහං භික්ඛවේ ඉමේ පංච උපාදානස්කන්ධේ චතු පරිවත්තං යථා භූතං අභඤ්ඤාසී අතං වික්කවේ සදීවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා බජාය සදීව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝති පච්චඤ්ඤාසින්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය වර්ෂේ 2010 අවසාන අවස්ථාවේදී මේ රැත්‍රිච්ච වෙලාවේදී අපි එවකට මේ නිවස පදනම් කරගෙන පවත්වාගෙන ලැබූ මේ භාවනා දින වල කරන ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවලි අවසානයක් සටහන් කරා. වෙන විදිහකට කියනවා නම් අපි මෙතුවක් කල්ලේ පවත්වාගෙන ලැබූ ලදලද අවස්ථාවේ පවත්වාගෙන ඉන්නලු ඒ දෛනික වැඩපිළිවෙලදී එකම තේමාවක් එක මාතෘකාවක් අර තමයි මේ දේශනාවලිය ධර්මදේශනා මාලා පැවැත්වුවේ ඒකට මුල් වෙච්ච පදනම් වෙච්ච තේමාව උනේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරන ලද මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තිබුණු ආනාපාන සති සූත්‍රය. ඒක බොහොම ගරුවහවණීය සූත්‍රයක් මේ වගේ පිළිසක පැත්තෙන් බලනකොට සතිපට්ඨාන සූත්‍රයට පමණක් දෙවෙනි වෙන හරි ප්‍රදේශික විචිතී පැතරි වැඩිලා තිබුණ වටනා සූත්‍රය. ඉතින් ඒක ඉවර වෙච්ච නිසා අපි මේ අලුත් අවුරුද්දේ මේ රැස්වෙන වෙලාවේදී ඊගාවට කුමන ධර්ම කොටාශයක් පදනම් කරනවද කියලා බැලුවොත් අද අපි අලුත් සූත්‍රයක් පටන් ගන්න අලුත් තේමාවක් පටන් ගන්න. ඒ සඳහා මම මේ පිළිස වෙනුවෙන් මුලින්ම මේ ප්‍රකාශ කරන ලද වාග්මාලාව උපුටා ගන්නා ලද්දේ උපාදාන පරිවර්ත සූත්‍රය කියලා සාරවත්ත දේශනාවේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ නැත්නම් බුද්ධ ජයන්ති පොත්වල තුන්වෙනි පොතේ සංයුත්ත නිකාය තුන්වෙනි පොතේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක් ඒ සූත්‍රයේදී සර්වචන් වහන්සේ තමන් වහන්සේ සාක්ෂි කරගෙන උන්වහන්සේ සඳහන් කරනවා යතෝචකෝ මිච්ඡමේ මේ පංච පාදානඛන්දී චතු පරිවට්ටං යථා භූතං නාබඤ්ඤාසි යම්තාත්මානිනි මම මේ ශාසනයේ ඒ පංච උපාදානස්කන්ධ පිළිබඳව හතරාකාර වූ වැටහීම නැති තාක්කයි මම මේ පංචස්කන්ධය හතරාකාරකින් වටහා නොගත් වටහා නොගත් තාක්කල් අතාම් භික්කවේ සදීවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සස්සමනක් ප්‍රාක්මනියා පජාය දේවමනුස්සාය සම්මා සම්බෝධි අபிසම්බෝධි අபிසම්බෝධේති න පච්චස්සෝසි කියලා මම යම් තාක් මේ පංචස්කන්ධ පහේ හතරාකාර වැටහිම නැති තාක්කල් දෙවියන් සහිත මරුන් සහිත දේව ප්‍රජාව සහිත මේ සමන ප්‍රාර්ථනයන් සහිත ලෝකේ බුදුනයි කියන ප්‍රකාශනය මම කළේ නැහැ සම්මා සම්බෝධියට මමපත් වුණා කියන ප්‍රකාශය මම කළේ නෑ. නමුත් යතෝචකෝ මික්කවේ මේ පංච පාදානස්කන්ධේ චතුපරිවත්තං යථා භූතං පජානාති යන්තාක්මම මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ හතර පරිවර්තේ හතර ආකාරය මනසේ වටහා ගත්තාද අතාන් අන්නේ ඒ නිසා සදීවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත මේ ලෝකයේ සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ දේව මනුස්ස ප්‍රජාව සහිත මේ ලෝකයේ මම බුදු වුණා නැත්නම් මම සර්වඥතාඥානෙ සාක්ෂාත් කරගත්තා කියලා මම ප්‍රකාශ කරනවා. ඒ සර්වඥන් වහන්සේගේ ප්‍රකාශ නැත්නම් උන්වහන්සේගේ කාය සාක්ෂිය යම්තාක් මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මේ චතුරාකාර වැටහීම චතු පරිවර්තය නැතිතාක් මම මගේ අභිසම්භෝධිය නැත්නම් මගේ බුද්ධත්වය මගේ අවබෝධය නැත්නම් මේ සර්වඥතා ඥාන සාක්ෂාත්කරණය මම ලෝකෙට කියා පෑවේ නැහැ. කියා හිටියේ නැහැ මම බුදුණයි කියලා කිව්වේ නැහැ. යම් දවසක මට මේ පංචස්කන්ධය පිළිබඳව අතරාකාර වැටීම වුණාද මම එදා ලෝකෙට ප්‍රකාශයක් කළා කරනවා මට මේ සම්මා ප්‍රාඥයන් සහිත දෙවියන් සහිත මරුන් සහිත ලෝකේ දෙවියන් මිනිස්යන් සහිත ලෝකයේ මම බුදුනායි කියනවා. ඉතින් ඒ ප්‍රකාශයෙන් සර්වචන්නාංශේ අවධානය අපේ අරගෙන අපට උගන්වන්න හදන්නේ එහෙම නැත්නම් අපට ගිනහරපාන්න හදන්නේ ගිනහරපෑම සඳහා අවස්ථාවක් ගන්නේ මේ සාමාන්‍ය භාවනා ලෝකේ තරමක් දුකට දුරට ප්‍රසිද්ධ වෙලා තියෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව බැලිය යුතු දත යුතු දත වටහා ගත යුතු සාක්ෂාත් කළ යුතු ඒ හතර ආකාරයක් පිළිබඳව. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ලෝකයේ මේ හතර පිළිබඳව මම දැක්කා මම කළා මම සාක්ෂාත් කළා කියන ප්‍රකාශ කරන්න බැරි නම් ඒකෙන් යාගේ තාම මේ ප්‍රබුද්ධ වීමක් අවදි වීමක් ආර්ය ලෝකෙට ප්‍රවිෂ්ඨ වීමක් පරමාර්ථ ධර්ම පිළිබඳව වටා ගැනීමක් උනේ නැහැ කියන එක තමන්ම දැනගන්නත් ඕනේ. ඇත්තට මෙහෙම නැතුව යමක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශය ඇති හරෙමුත් නැහැ. යම් වෙලාවක මේ සූත්‍ර අහලා සාකච්ඡා කරලා බණ උගන්න බණ භාවනා කරලා මේ රූපය වේදනා සංඥා සංඛාර පිළිබඳව මේ හතර ආකාර වැටීම ආවන අන්න යාට ප්‍රකාශ කරන්නත් පුළුවන් මම මේ අවබෝධය ප්‍රබුද්ධ භාවය ලැබුවයි කියලා ඒ ප්‍රකාශ අපි බාහිර ගන්නත් ඕන. මොකද ඒක තමයි සරුවචනාංශي අපට මේ සූත්‍රයෙන් උගන්වන පාඩම. ඇත්තම කියනවනම් මේකෙන් කරන්න හදන්නේ මේ තව ධර්ම කොටාශයක් ධර්ම දේශනාවක් ගෙන හරපාන්න හඳුන්වා දීමක් කරනවා. මේ හඳුනා ගැනීමෙන් අපේ හිත දැන් එළඹි පෙළඹි වාසය කරනවා අපි සාතර බවක් ඇති කරනවා මොකද්ද මේ ਸਰවචන්නාංශයේ විස්තර කරන්න හදන පංච උපාදානස්කන්ධ සම්බන්ධ හතර ආකාරය කියන. එතෙන්ට මේ යොමුගුණ ඇති කරාට පස්සේ ਸਰවචන්නාංශේ ඛතං චතු පරිවර්තන. මොකද්ද මේ කොහොමද මේ ඔය මම කියන්න හදන හතරාකාර වූ වට්ටි හතරාකාර වූ පැවැත්ම හතරාකාර වූ අංග කියලා අහලා සරුවචන සඳහන් කරනවා රූපේ ගැනට රූපං අභඤ්ඤාසි. රූපය පිළිබඳව විශිෂ්ට ඥානෙ දැනගන්න. රූප සමුදයං අභඤ්ඤාසි. රූපයගේ හට ගැනීම පිළිබඳව විශිෂ්ට ඥානෙ දැනගන්න. රූප නිරෝධං අභඤ්ඤාසි. රූප නිරෝධ ගාමිනී පටිපදං අභඤ්ඤාසි. ඒතර රූප ධර්මය රූපය පිළිබඳව ලෝකයේ යම් කිසි කෙනෙක් දත යුත්තේ හතරාකාර වශයෙන් දත යුත්තේ මොකද්ද? රූපය කියන එක විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. ඒකේ හට ගැනීම විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. ඒකේ Nirodhaය, ක්ෂය වීම, වැය වීම හතර විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕන. යන්නේ විය විය වියලවා දැමීමේ, ගෙවා දැමීමේ, ක්ෂය කර දැමීමේ මාර්ගය විශිෂ්ට ඥාණයෙන් දැනගන්න. ඉතින් මේ වචන පද්ධතිය වශයෙන් ගත්තොත් නම් අපි දන්නවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා. අපි ඉගෙන ගන්න හදන චතුරාර්ය සත්‍ය තමයි මෙතන රූප ධර්ම පදනම් කරගෙන මේ පුනරුච්චාරණයක් කරන්න නැවත කියාපෑමක් කරා. ඒක නිසා මම හිතුවා අද දවසේ අපි මේ ගත කරන ප්‍රථම ධර්ම දේශනාවේදී මේ උපාදාන පරිවර්ත සූත්‍රය මුල් කරගෙන මේ රූපය පිළිබඳව අර කියන හැඳින්වීම යටතේ කොහොමද අපි රූපය විශේෂ ඥානෙ දැනගන්නේ? කොහොමද අපි රූපයගේ හටගන්ම විශේෂ ඥානෙ දැනගන්නේ? කොහොමද එතකොට රූපයගේ Nirodhe, Giviyyama, Vaiviyyama, Niruddha වීම විශේෂ ඥානෙ දැනගන්නේ? කොහොමද ඒ සඳහා ඇති ප්‍රතිපත්ති මාර්ගේ මධ්‍ය ප්‍රතිපදාව විශේෂ ඥානෙන් දැනගන්නේ කියන එකයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ රූප කියලා නැත්නම් රූපේ පිළිබඳ විශේෂ ඥානය දැන ගැනීමට අපි සාමාන්‍ය ලෝකයේ කියන්නේ භෞතික විද්‍යාව කියලා ෆිසික්ස්. අපි තාමුළු රූප ගැන දන්නවා. නමුත් ඒක විශිෂ්ට ඥානය දැන ගැනීම සඳහා උසස් අධ්‍යාපනය සාමාන්‍ය උපාධි එහෙම නැත්නම් පශ්චාත් උපාධි වශයෙන් එක එකන එක එකන ඒ ඒ ශේෂ්ත්‍රවල රූප පිළිබඳව පුදුමාකාර විශිෂ්ට ඥාන දැන් කියනවා ඉස්සර තිබුණා ඒ සම්භාව්‍ය භෞතික විද්‍යාව ක්ලාසිකල් ෆිසික්ස් කියලා. දැන් ඒක මොඩර්න් ෆිසික් කරලා එහෙම නැත්නම් ඒක නව තාක්ෂණිය අනුව අලුත් කරලා තියෙනවා භෞතික විද්‍යාව. එතකොට මේ භෞතික විද්‍යාඥයන් විසින් ගන්නට හදන මේ නවීකරණය වූ භෞතික විද්‍යාවත් මේ සරුවචන් වහන්සේ කියන රූපං අපඥාසින් කියන එකයි අතර වෙනස යෝගාවචරයක් වශයෙන් බලනකොට අපිට වෙන්කොට දැනගත්තොත් ඒක හොඳයි. එහෙම නැත්නම් අපි අඟහරු ලෝකෙට යන්න හදාවි. එහෙම නැත්නම් සූර්යාට යන්න හදාවි. මොකද මේ තීන රූප විදිහට විශිෂ්ට ඥානෙ දකින්න. එහෙම නොයනවයි කියන එක නෙමෙයි බෞද්ධ ඒකටත් කැමැති. නමුත් දැන් මේ සරුවචන් වහන්සේ කියන විස්තර කරන නිවන් දැකීම සඳහා යෝගාවචරේ ආධ්‍යාත්මික ආගමික හැඟීමක් සඳහා රූපය හඳුනා ගන්න ඕනේ. රූපය හඳුනන විතරනේ විශිෂ්ට ඥානය දැනගන්න. මෙතන මේ ਸਰුවචන් වහන්සේ පෙන්වන දෘෂ්ටි කෝණේ රූපය විශිෂ්ට ඥාණයෙන් දැනගන්නේ මොකක්ද කියන එක අපි හරුවචන් වාසිකේ මහන්තෝ. දැන් අපි එක එක්කෙනෙක් පුද්ගලිකව ප්‍රශ්නයක් අහුවොත් ලෝකයේ තියෙන රූප භෞතික වස්තු අපි සමාජලට වර්ණ රූප කියලා කියන මේකට. මෙවුවා පිළිබඳ විශ්ඥානයකින් අපිට දැන ගැනීම සඳහා අද නවීන විද්‍යාව යොමු වී තියෙන ආකාරයට උගා දියුණු වගේ පේන්නේ කියලා. හැබැයි එකක් තියෙනවා ඒකේ හොඳටම දියුණු භෞතික විද්‍යාඥයෝ දන්නවා ඒගොල්ලෝ අතරමං වෙලා ඉන්නේ කියලා. ඒක නොදන්න මේ ਬਾගෙට ඉන්න කට්ටිය තමයි හරි දියුණුවක් පෙන්වනවා කියලා කියන්නේ. නමුත් ਸਰවඥාන්සේට අතරමං වීම මොකුත් නැහැ, ਬਾග දැනුම මොකුත් නැහැ. මේ නිසා ਸਰවඥාන් වහන්සේ මේ රූපේ කියලා කියන්නේ මොකක්ද කියලා අහන්නේ මේ පොතේම මේ සංයුත්ත නිකායෙම මේ උපාදාන පරිවර්ත සූත්‍රයේ ගෙවන් කළ තව සූත්‍ර කීපයක් යනකොට විශේෂයෙන්ම මේ කච්චනීය සූත්‍රය සත්තරාණ සූත්‍ර වගේ තැන්වල සරුවච්චන් වහන්සේ මේ යෝගාවචරය දත යුතු නැත්නම් සරුවච්චන් වහන්සේ මෙතන අදහස් කරන රූපේ හඳුන්වන්නේ රූපපති කෝපික වේ රූපක් කියලා. රූප කියලා හඳුන්වන්නේ රුප්පණය කරන දේ. ඉතින් මේ රුප්පණය කරන ඒ වචනාර්ථයේ රූප මේ ප්‍රාසයතින් මන රුප්පති රූපං කියන එක ලස්සනයි. නමුත් සිංහලයේ රුප්පති කියන වචනයක් නැහැ. ඒ නිසා අටුවාචාරින් වහන්සේලා රුප්පති කියන වචනයට අර්ථ දෙන්නේ කුප්පති ඝටියති ආබාධති දෝමනසාය සංවත්තති. දෝමනසිතාවෝති කියන. ඒ කියන්නේ රුප්පණය කියලා එකකින් අදහස් කරන්නේ කුප්පණය කුපිත කරනවා කියලා. ගැටෙනවා කියන අදහස. ආබාධ කරනවා කියන අදහස, දුම්නස පිනිස පිහිටනවා කියන අදහස. මේක විස්තර කරපු අපේ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේ වචන හතරටම ඊද් දෙනවා කියන වචනේ සිංහල වචන සඳහන් කරලා තියෙනවා. අපිට ඊද් දෙනවා කියන වචනේ ටික සාහසය නමුත් කියන්නේ වචනයක් අපි කුප්පති ඝටියති ආබාධති කියන වචනට ඉද් දෙනවා ඔද්දල් වෙනවයි කියලා එකක් තියෙනවා. තුවාලේ ඔද්දල් වුණා කියලා කියන්නේ බොහොම ලස්සනට වේකි වේලිකන තුවාලේ ආය අවිස්ලා ගියා වගේ. ඒ නිසා මෙතන සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ අපේ ඉන්ද්‍රියන් හා ගැටෙන රූප ටික විතරයි. ඒව තමයි අපි කුප්පන්නේ. ඒව තමයි අපි ගැටෙන්නේ. ඒ වයින් තමයි අපි ආබාධ වෙන්නේ. ඒක තමයි අපිට දෝමනස්ස පිංගු පීඩනේ ඔද්දල් වෙන්නේ ඉද්දෙන්නේ ඒකෙන් තමයි. ඒ නිසා සරුවචනාංශේ භෞතික විද්‍යාඥයයි අතර ප්‍රධාන වෙනසක් මේ රූප අර්ථකථනයේ කියනවා. භෞතික විද්‍යාඥා බාහිරාවර්තීය රූප හොයාන යන අතර සරුවචනාංශේ අදාළ අන්තරාවර්ත රූප පමණයි රූප කියලා අර්ථ දක්වන්නේ. මේක පිළිබඳ පොදු අදහසින් විස්තර කරන්න හදන මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ රූප හඳුන්වන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප පමණයි අපිට දුක් දෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද රූප වලින් පමණයි අපිට නිවන් ලබන්න පුළුවන්. නිසා අපිට ඉන්ද්‍රයන් හා ගැටෙන්නේ නැති, කිපෙන්නේ නැති, ආබාධ වෙන්නේ නැති, උත්තන්නේ නැති, කුප්පන්නේ නැති මොනම රූපයක් ගැන අපි කල්පනා කරන හිටියත් ඒක භාවනාවකුත් නෙවෙයි. නිවනට තුඩු දෙන්නේ නැහැ. ඒක අනවශ්‍ය දුකක් ඇඟට දමා ගැනීම. මේ නිසා දුක්ඛ සත්‍ය වගේ මෙතන රූපං අභඤ්ඤාසි කියලා කියන්නේ අපි මේ එදිනදා ජීවිතයේ අත්දකින්නකොට ඇහි නාසී ඇහි කනින් නාසයෙන් දිවෙන් කයෙන් ඒවට ආපాతගත වෙන මුලිච්ච වෙන මූණට මූණ දාන රූප විතරයි අපිට දුක් දෙන්නේ මේකෙන්මයි නිවන් දකින්නේ ඒ නිසා යමක් නැරට මුලිච්ච වෙලා නැත්නම් යමක් අපිට ආපాతගත වෙලා නැත්නම් ඒක ගැන අපි භාවනා කරන්න ඕනෙත් නෑ. ඒක ගැන හිත හිත දුක් කරනවා වෙනවයි කියලා කියන්නේ ඇද්දගෙන නාන නෑමක්. අනවශ්‍ය දුකක්. ඒ නිසා රූපය කියන එක ਸਰවචන්නාංශයේ දෙන අර්ථකථනය හැදෑරීමෙන්ම හරියට තේරුම් ගත්තොත් නම් කෙනෙකුට එතනම ස්පාසුවක් තියෙනවා. අපි භාවනා කළ යුත්තේ අපි ඇවිල්ලා ඇඟේ හැප්පෙන රූප මත පමණයි කිසිම දෙයක් සොයා යයිත් නැහැ. සොයා යෑමට අපි කියනවා භෞතික විද්‍යාව කියලා ඒක අනිවාර්යයෙන්ම නන්නත්තරයි. අනිවාර්යයෙන් බාහිරවත්ටි අනිවාර්යයෙන්ම කෙලවරක් කරන්න බැරි වෙනවා. වෙනත් විදිහට කියනවනම් අපිට අදාළ නැති රූප කියලා කියන්නේ හුදු මඤ්ඤණාවක් විතරයි හිතින් හිතාගත දෙයක් විතරයි. මනෝරු විකාරයක් තමයි. නමුත් අපිට ඉඳුරන්ට ගැටෙන, ඇහැට මුලිච්ච වෙන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන රූප කියලා කියන්නේ එහෙම හුදු මනෝවිකාරයක් නෙවෙයි අත්දැකීමක්. ප්‍රകൃතියක්. ප්‍රත්‍යක්ෂයක්. ඒක නිසා අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපිට මේ තාක්කල් මේ ජීවිතේ දුක් දීලා තියෙන්නේ ඉස්සරහටම ඇවිල්ලා ඇඟේ හැපිච්ච රූප ටික විතරයි. නතරත් එමය ඉස්සරහ වෙච්ච දෙයක් එමය. ඒක නිසා සරුවචනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පෙරවිසු කඳ පිළිවෙත දන්නා වූ පෙරාත්ම දන්නා වූ ඥානයක් මතකයක් අභිඥාවක් ලැබුවයි කියලා කියනවනම් එයා ඒ කතා කරන්නේ එයාගේ ඉදුරන් හා එදා ගැටිච්ච ලෝකයේ තියෙන ප්‍රමාණය අංශු මාත්‍ර වූ රූප ටිකක් දැකලා ඒකෙන් ලෝකයක් මවාගෙන ඒක තමයි අද මම දැක්ක ලෝකය කියලා කියන්නේ. ඒක තමයි මගේ නම, මගේ අම්මා, මගේ තාත්තා, මගේ වර්ණය, මගේ ආහාර, මගේ ඇඳුම් කියලා අපි පෙරවිසු දෙයක් ගැන කල්පනා කරනවා කල්පනා කරන්නේ එදා අපිට මුලිච්ච වෙච්ච ටික පමණයි. ඉතින් භාවනා කරන කෙනෙකුට මේ ਸਰවචනාංශයේ රූපේ පිළිබඳ දෙන අර්ථකථනය විස්තර කරන්න පුළුවන්. අද මේ දැන් චිත්තක්ෂණය ගත්තත් අපි ඇත්ත වශයෙන් ඇහෙන් රූප දකින්නකොට කනින් ශබ්ද අහන්නේ නැත. ඇහෙන් රූප දකින්නකොට නාසයට ගඳ දැනෙන්නේ නැත. ඇහෙන් රූප දකින්නකොට ජීවිත රස දැනෙන්නේ නැත. ඇහෙන් රූප දකින්නකොට කයට පහස දැනෙන්නේ නැත කියන එකවරකට එකයි කරන්න පුළුවන් කියලා දන්නවනම් අදුගානේ අපිට දැනගන්න පුළුවන් අපි මේ ලෝකයේ ඇස්තුලින් රූප බලන කෙනෙක් වුණත් අපි හයෙන් එකයි අත්දකින්නේ. ඒ වෙලාවේ ඇතින ශබ්ද සේරටම අපි අන්දයි. ගොළු බීලි. ගන්ධ සේරටම අපි මූඩයි. රස අපිට දැනෙන්නේ නැහැ, පහසක් දැනෙන්නේ නැහැ. සෑම චිත්තක්ෂණයකම අඩුම ගානේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන හයක් ස්පර්ශ කළ හැකි සලින්ද්‍රිය සහිත අපි එකවරකට එකයි අත්දකින්න කියනවනම් එකක් අත්දකින්නවා කියලා කියන්නේ පහක් ප්‍රතික්ෂේප කිරීමක් කියන සමීකරණයකට යනවා. එතකොට අපිට තියෙනවා මේ දැන් වුණත් අපි මේ ලෝකය ගැන කතා කරන්නේ අඩුම ගානේ 6න් එකක්. ඒයින් උත්තර ගන්න අපි රූප බලනවා නම් ලෝකයේ තියෙන රූප වලින් කොච්චර පොඩ්ඩක්ද අපිට ආපදාගත වෙන්නේ කියලා. ලෝකයේ තියෙන රූප හේරම අපිට ආපදාගත වෙන්නේ. ඒ ප්‍රමාණය ගත්තොත් ඊ타ත්ම සොච්චමයි. අපි අපි කියන ඇස්මානේ තියෙන ප්‍රදේශය කියලා. ඇහැට පේන ටික තමයි අපිව රූප කියලා ගන්න. අපි හොඳටම දන්නවා අන්වේ ඥාන වලින් එහෙම නැත්නම් චින්තාමය ඥාන වලින් ඇහැකට ආරමුණු කරන්න බලන බොහොම සුළු ප්‍රදේශයයි විශාල ප්‍රදේශයක් තුන ඒ ප්‍රදේශයෙන් ඇහැට අරමුණු වෙන ප්‍රදේශ විතරක් ගත්තොත් ඒක සාමාන්‍ය කියන ලෝකයේ තියෙන වස්තුලි 100ට දශම දෙකක් දෙකක් අතර ප්‍රදේශයක් විතර ඇහැට අරමුණු වෙනවා. ඒකට 6න් එකෙන් 100.2ක් හෝ දෙකක් අපි අත්දැකලා අත්දැකලා මම කියනවා මම මේ ලෝකේ ජීවත් වුණා මම ජීවිතේ මම ඔක්කොම දැන් අත්දැකයි මේකම තමයි අතීතේ තුනියක් පෙර ආත්මෙ තුනේ ඕකයි අනාගතෙ වෙන්නේ ඒකයි ඒ වුණාට මේක අපි කියනවා මම දැක්කම මත ගෑවා මගේ සාක්ෂි තියෙනවා මම මේ අද්දුටිය ප්‍රත්‍යක්ෂ කතා කරන්නේ නමුත් නවීන භෞතික විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන් බුද්ධ학ම නැතුව අපි රූප බලනකොට පහක් ප්‍රතික්ෂේප වෙනවා රූප බලනවා කියලා බොහොම ඩිංගිත්යි ගන්නෙ ඕකෙන් තමයි ලෝකයක් මවාගන්නේ ඕක තමයි මැව්වෙත් ලෝකේ ඕක තමයි අද තියෙන්නේ ඉස්සරහටත් මවනවා නම් මවන්නේ ඔන්නෝම හීන ලෝකයක් තමයි නමුත් මේකේ තියෙන වාසිය මේකයි මේකෙන් තමයි අපිට දුක ඇතිලා තියෙන්නේ ලෝකේ අනන්ත අප්‍රමාණ රූප තියෙනවා නමුත් අපි gedara තියාගෙන ඉන්නේ මට බලන්න දුක් විඳ ගන්න ඕන රූප ටික තමයි එව්වම බල බලා ඒක මගේ රුචිය, ඒක මගේ පෞරුෂත්වය කියලා අපි ඒක බදාගෙන වළඳනවා. එනිසා අපිට කියන්න පුළුවන් අපි තෝරා බේරලා ළඟ තියාගෙන ඉන්න මගේ මනාපේ, මගේ රුචිය, මගේ පෞරුෂත්වය කියාගෙන ඉන්න ටික තමයි අපිට දුක් දෙන්නේ. මේකෙම සර්වචන්ස පින්නවා මේ තුලමයි නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ නොදක්ක රූපයක් නෙවෙයි. රූප වන්න වෙලාවචින සද්දවලත් නෙවෙයි. රූප බල වේලාවේ තියෙන වේදනා ගන්ධ රස පහස වේදනාවලත් නෙමෙයි. ඒ නිසා නිවන් දැකීම සඳහා පරීක්ෂා කළ යුත්තේ විපස්සනා කළ යුත්තේ අදාළ රූපේ පමණයි ඒනුත් ප්‍රසිද්ධම දේ පමණයි. ඒක නිසා මේක මුල ධර්මානුකූල යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් එයාට පෙනෙයි නිකන් සාමාන්‍ය වචනේ කියනවනම් නිවන ලැබීම සඳහා අපිට එල්ල කරලා මනස්කාරය යොදවලා යොමු කළ පරීක්ෂා කළ යුත්තේ ඉදිරියට ඉදිරිපත් වෙන ඒ මහිම එමකින් ප්‍රසිද්ධ වෙන රූප කොටස පමණයි අනිත් රූප පිළිබඳව අපි දැනටමත් නිවන් දැකලා ඉන්නේ. රූප පිළිබඳව කළ යුත්තකුත් නැහැ කරන්න අවශ්‍යතාවකුත් නැහැ. මොකද අපි මේ නිතර හැප්පෙමින් ගැටෙමින් මුලිච්ච වෙමින් ආපදාගත වෙමින් ඉන්න රූප ටික තමයි අපිට දුක දෙන්නේ ඒකෙන්මයි දුකෙන් ගෙවන් කිරීම කරන්න පුළුවන්. මිනිසා විපස්සනා කරන්න හිත හදාගන්න එක්කන එතකොටම කරදර ඔබට කරදර කරනතුරු කරදර වලට කරදර කරන්න එපා කියන මුල ධර්මය යටතේ විශාල රූප ප්‍රමාණයකින් අපි නිවන් දකිනවා. විශාල සද්ද ප්‍රදේශකින් නිවන් දකිනවා. ගන්ධ රස භාෂකින් නිවන් දකිනවා. නිවන් ලැබීම සඳහා කළ යුත්තේ කරා පැමිණෙන. අපිව කුප්පන, අපිව ඉද්දන, අපිව රුප්පන, අපිව ඝටන, අපිට ආබාධ කරන, අපිට දෝමනස්සේ ඇති කරන රූප ටික පමණයි බැලියේ. නමුත් භාවනා කරන ලෝකේ දිහා බලනකොට භාවනා කරන ලෝකේ මේ ආපాతගත වෙත ඉදිරිපත් වෙන ලෝකේ තියාගෙන වටේ ලෝකේ ගැන කල්පනා කර කර විශාල චින්තාමේ ලෝකයක සූතමේ ලෝකයක ගත කරනවා ප්‍රත්‍යක්ෂයට සලකන්නේ ප්‍රත්‍යක්ෂයට මුන්තන දෙන්නේ නැහැ ඒකල කියනවා භාවනා කරනකොට පිටපොට යනවා භාවනා කරනකොට මේක එකතන හිර වෙනවා ඉදිකට යන්නේ නැහැ කියලා ඒ නිසා රූපං පජානාති නැත්නම් රූපං අභ්‍යඥාචි කියලා දෙකම සඳහන් කරනවා. ඒ රූප පිළිබඳ අභිඥාව කියලා කියන්නේ කරා පැමිණිච්ච රූප පමණයි දුක දෙන්නේ. කරා පැමිණිච්ච රූප මතින් පමණයි නිවන් දකින්න පුළුවන්. ඒක නිසා දීයති චිත්තක්ෂණයක තමාට ඉදිරිපත් වෙලා තියෙන රූප ටික මොකක්ද කියලා තේරුම් අරගැනීමෙන්ම සුත්තමේ වශයෙන්ම නිවන් දැක්කා වගේ තමයි ඉදිරිපත් වෙච්ච නැති රූප ගැන අපි කරදර වෙලා වැඩන්නේ. ඔයගෙන හොයලා වැඩකුත් නැහැ. ඉදිරිපත් වෙච්ච එකෙන් තමයි ලෝකෙම වෙන්නේ එකෙන් තමයි දුක ඇති වෙන්නේ ඒකෙන් තමයි නිවන් ලබන්නේ. මේ නිසා සර්වචන්නාංශේ භාවනාව කරනකොට මේ රූපය ඉස්සර කරගැනීමේ අදහසෙන් කාය අනුපස්සනාව කියලා කය කියන්නේ මේ රූප කන්දකට. කය කියන්නේ මේ රූපස්කන්ධෙට. එවිට රූප ගොඩකට. ඊට පස්සේ මේ ස්කන්ධයක් වශයෙන් ගන්න අපි අපි මිනිස්සෙක් දකින්නයි කියලා හිතන්නේ. ඒ දකින්න කෙනාට අපේ හිත යොදිච්චාම ඒකට හිත ඇලුනා නම් අපිට සද්ද ඇහෙන්නේ නැහැ, ගඳ රස පහසක් නැහැ. අපිට මේ දැකපු සියල්ලම අපි දකින්නේ ඒකකයක් විදිහට මේ ස්ත්‍රියාව, මේ පුරුෂයෙක්, මේ කන්දක්, මේ කංගඟක්, මේ බස් එකක් කියලා අපි ඒක ඝණීර තමයි යල්ලන්නේ. තමයි අපි නිච්ච සංඥාව ඇතිකරනද අපේ හිත මවල පින්නන දේ. මුළු භාවනාවෙම කරන්නේ මොකක්ද? මේ ඝණය රාශියක් බව දැනගන්න එක පමණයි. ඒකක ඝණයක් වශයෙන් ගන්නදී රාශියක් වශයෙන් හිතාගත්තට පස්සේ ඒකට අපි කියනවා රාශි සංඥාව කියලා. රාශි සංඥාව ඔප්පු කරපු දවසේ තේරෙනවා මෙහිම ගණ්ඩ ඒකකයක් එකෙක් එකියක් එහෙම දෙයක් මේකේ නැහැ. මේකේ තියෙන්නේ කන්දක්. මේකේ තියෙන ස්කන්ධයක්. මේකේ තියෙන රාශියක්. මේ රහසී ලියලා බැලුවොත් සම්පූර්ණ අර ඒකක ඝණයක් වෙනුවෙන් ඇති කරගත්ත සංඥාව නිකම්ම නිකන් ගිය වෙලා විසිරී යනවා අර්ථ නැති තැනකටපත් වෙනවා. එචා රූප පිළිබඳ භාවනාවේදී කායන පස්සනාවේදී අපි ඉදිරිපත් වෙච්ච රූපේ පමණක් භාවනාකට යුතුයි ඒ තුලින්මයි දුක ඉන්නේ. ඒ තුලින්මයි දුකේ නිරෝධයක් තියෙන්නේ කියලා දැනගෙන ඉදිරිපත් වෙච්ච රූපේ තිබීදී අනිකුත් විචල්්‍ය සාධක සම්පූර්ණයෙන් තහවුරු කිරීමේ අදහසින් තමයි බුදුහාමුදුර අපිට කියන්නේ අරඤ්‍යගතෝව, රුක්කමූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව කියලා. ඒ රූප වලිනොත් තවදික්ක කියලා සාරියොත් කියන අපි රූප කියලා කියන්නේ එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම භූතියෝ මේ හතරෙමුත් බොහෝ විට ආධුනිකයට අල්ලන්න පුළුවන් ගොරෝසුට වැටෙන්නේ මේ වායෝ ධාතු වායෝ පොට්ටබ රූපේ. ආන ඒකට අවධානය යොමු කර ගැනීම සඳහා රූප ඇස්වලින් බැලීම, කන් වලින් ඇසීම, ගඳ බැලීම, රස බැලීම කියන මේ විචල්්‍ය සාධක සහ තහවුරු කරලා කයට වැටෙන දේට පමණක් හිත යොදන එකටත් කියනවා කායानुපස්සනාව. රූප ධර්ම භාවනාව කායानुපස්සනාව. ඊට පස්සේ අපි භෞතික විද්‍යාඥෙක් නොවීමේ අදහසින් ඇස් දෙකක් වාරනවා. නැත්තම් ඇස් දෙක ඇස් දෙකෙන් පෙනව බල බල හිතුවොත් හිත බාහිරට යනවනේ. කනට ඇහෙන ශබ්ද ගැන කරන්න ගියොත් ඒවා පිළිබඳ පරිශන කරනවා නිසා ශබ්ද නැති තැනකට. ගන්ධ රස පහස බලන්නේ ඇස් දෙක වහගෙන වාඩි වෙලා දැන් හිතට මුලිච්ච වෙන එකට හිත යොදවනවා. වාඩි වෙලා වාඩි වෙලා ඉන්නේ ඉතියව දිහා බලනවා. ඒකට ඒක තමයි අපි ලෝකේ ඒක තමයි අපේ දුක. මෙන්න මේක නිරෝධ නිරෝධ කරගත්තා නම් මේක නිරුද්ධ කරගත්තා නම් ඒක තමයි නිරෝධ සත්‍ය වෙන්නේ. ඒ නිසා අපි ඉඳගෙන වාඩි වෙලා වාඩි වෙන රූපේ දිහා බැලීම කියලා කියන්නේ අපි භෞතික විද්‍යාචක් වෙනවට වැඩිය යෝගාවචරයක් වෙන්න හදනවා ඇතුළට හිතනවා. එimhe හිත නමානින්නකොට අපි හිතමු ස්වභාවයෙන් වැටෙන හුස්ම රැල්ල වැටෙනවා කියලා. ඒක සාමාන්‍ය භාවනා උපදෙස් දෙනකොට දෙන්නේ ඒක තමයි. මේ හුස්ම රැල්ල දිහා බලන්නේ කියොත් මේ මම කියන එක නැත්නම් මගේ පැවැත්ම මගේ භවය ඉඳගෙන ඉන්න ඉරියව්වේ තිබිච්ච මම දැන් වෙමි. මම මෙතන ඉඳගෙන ඉන්නවා. මම දැන් මෙතන කියන එක අපිට පුළුවන් ප්‍රතිස්ථාපනය කරන්න මේ හුස්මේ. හුස්ම ගන්නවා නම් හෙලනවා නම් මම ඉන්නවා තමයි. ආන්නේ විදිහට හුස්ම ගන්න හෙලන බව බලාගෙන ඉන්නකොට දැන් මම තියෙන්නේ රූපයේ විශිෂ්ට ඥාණයෙන් දැනගැනීම සඳහා එල්ලයක් ලබාගෙනයි යොමුවක් ඇති කරගෙනයි කියලා මේ ආස්වාද ප්‍රසආසයේ තුලමයි මුළු භාවනා මාර්ගෙම තියෙන්නේ කියලා බලන්න හිටියොත් අපිට දැක ගන්න පුළුවන් වෙයි සතියේ එලෙමසිටි සීයේ මෙන්න හුස්ම එනවා මෙන්න හුස්ම යනවා ඉතින් මේකත් බොහොම අමාරුයි. ඔබ දෙනකොට එච්චරවත් හිතන වාටුයි. මොකද එimhe හුස්මේ එන අනේක වැටෙන්නේ නැති, තේරෙන්නේ නැති විශාල පිටසක් අපි හිතමු යමෙකුට වැටෙනවයි කියලා. ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවයි කියලා. එහෙම වැටෙනවා නම් මේ ආශ්වාස අවස්ථාව මේ ප්‍රශ්වාස අවස්ථාව කියලා විශිෂ්ට ඥානයි. අභිඥාවේ බලන අදහසින් දකින්න නම් ආරම්භයේදී මේ රූපවල තියෙන ප්‍රධාන ස්වභාව ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, සලක්ෂණ, ගති, සටහන්, ආකාර හොඳට වෙන් කළ ගන්න. ඉතින් ඒ නිසා හුස්ම වැටුණාට පස්සේ හරියටම හිත ඒකාග්‍ර කරලා නාසිකාග්‍රය හරි උඩුතොල හරි තියාගෙන හුස්මක් උඩට ගන්නවා කියන්නේ මට වැටෙන්නේ කොහොමද පිට කරනවා කියන්නේ වැටෙන්නේ කොහොමද කියලා ඇතුළීමේ පිටවීමේ වෙනස් දෙක අපි අල්ලගත්තයි කියලා හිතමු. මේ අභිඥාව ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නය. ඒකෝනේ මේ ඇතුළේ හුස්ම එක පිට වෙන එක නෙවෙයි. මේ පිට වෙන හුස්ම ඇතුළේ නොවේ කියලා මේක විශිෂ්ට ඥානයි. එනිසා කියන මුළු ජීවිතේ තාමත් වැදගත් වැඩි විදියට ආනාපාන සතිය වඩන. ආනියම වඩානේ යනකොට යනකොට යනකොට අනිකුත් දේවල් ඔක්කොම අයින් කරලා එක දෙයකට එකවර එකවරකට හිත යොදාගෙන යනකොට යම් වෙලාවක ඒ වායෝ පොට්ටබ්බ ධාතුව හිතට මුණට මුණ දාලා හිටියානම් ආනාපානට මුණට මුණ දාලා හිටියානම් Tamanට උම ආධ්‍යාත්මික ජීවිතේ පිරිචිගතියක් නැහැ. දැන් මම මගේ අරමුණට මුණට මුණ දාලා ඉන්නේ. අපි හරියට සාර්ථක වෙන සම්මුඛ පරීක්ෂණයේදී සාර්ථකව සම්මුඛ පරීක්ෂණේ කෙරේ මුණ දෙනවා වගේ. ආන්නේම සාර්ථක සම්මුඛ පරීක්ෂණ වෙනකොට Tamanට තේරෙනවා දැන් ඉතින් මට අහන ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් මම මේකේ සුදුස්සා මම මේකට මට දක්ෂකම් තියෙනවා කියලා. ඒ වගේ ආනාපාන මොනට මොන දීගෙන ඉන්නකොට අපි රූපය විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. මෙන්න ආස්වාසය මෙන්න ප්‍රසආසය මේක සත්‍යයක් නෙවෙයි. මේක වේදනාවක් නෙවෙයි. මේක හිතවිල්ලක් නෙවෙයි. මේ තමයි රූපේ. නැත්තම් ආස්වාද ප්‍රසආස රූපේ කියලා මේක හොඳට විස්තර වශයෙන් ඒ දැනගන්න දැනගෙන ඉන්න පුළුවන් ඥාණය. අපි මෙතන ගනිමු විශිෂ්ට ඥානික අභිඥා කියලා ගමු. ඒ රූප අභිඥාව එනකොට සරුවචනාසේ මතක් කරනවා මේ රූපය යම් ආකාරයේ අපිට ඉද්දීමක් ඇතිකරන කුප්පණ ගතියක් ඇතිකරන ගැටන ගතියක් ඇතිකරන වදින ගතියක් ඇතිකරන රූපේ සෑහෙන තදින් වදින්න ඕනේ. රූපේ වැටීමේ උච්චම අවස්ථාවේ තමයි අපිට ඉද්දෙන ගති කුප්පණ ගති ගැටෙන ගති ආබාධ වෙන ගති දැනෙන්නේ. එතකොට රූපය පිළිබඳව අභිඥාව ඇති වුණාට පස්සේ ඒ පුද්ගලගේ දෙවෙනි පරිවර්තය තමයි මේ ගොරෝසු රූපය කොහෙන්ද මතුවේ ආශාස කරනකොට දැනෙන සීතල ගතිය ආශාස කරනකොට දැනෙන පීරාගෙන නාස්පුඩු පූර්වාගෙන යන ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන කම්පන චංචල ගතිය එහෙම නැත්නම් දීර්ඝ හුස්ම කෙටි හුස්ම කියලා මේක දකින්න ගතිය මිච්ඡර ගොරෝසු වෙන්න කොහෙද ආවේ කියලා බැලුවොත් ඒක වෙන දෙයක් නෙවෙයි ලාවට තිබුණු තුනි අත්දැකීම ගොරෝසු වුණාට පස්සේ තමයි වැටහෙන්නේ ඉද්දෙන්නේ කුප්පන්නේ ගැටෙන්නේ ගැටුණාට පස්සේ අපිට ඒක මතකද එකතු වෙනවා සංඥාවට වැටෙනවා නමුත් ඊට ඉස්සෙල්ලා ගැටෙන්න ඉස්සෙල්ලා ස්කුණී අවස්ථාවක් නැගීන අවස්ථාවක් හටගන්න අවස්ථාවක් දැන් සරුවචන් වහන්සේ රූපංච රූපං අපඤ්ඤාසි රූප සමුදයන් අපඤ්ඤාසි කියලා රූපයගේ හට ගැනීම මම විචිත්‍ර ඥානෙන් දැක්කා කියන එක තමයි යෝගාවචරය විශ්ින් හොඳට තේරුම් අරගෙන භාවනා වෙදි අනුග්‍රහකට යුක්ත ඒ කියන්නේ දැන් මට රූපේ වැටෙන්නේ ආස්වාසේ වැටෙන්නේ හොඳට මේක ඇවිල්ලා කන නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන වෙලාවේ. ඊගාවට වෙන හුස්මේදී මට මේක මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සෙල්ලා දැක ගන්න බැරිද? නැත්තම් ඒකට එළඹ සිටින්න බැරිද? රූපේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ ආස්වාසයේ හැදීගෙන එන හැටි මට බලා ගන්න බැරිද කියලා බලනවනම් ඒක තමයි මේ කමඨාන් සුද්ධ කරලා ගුරුවරයෙක් ඒ යෝග ආචරණයට දක්වන්න හදන දේ. ආනාපානේ නැවත නැවත නැවත නැවතත් එන වෙනකන් එනකන් කුරු කරගන්න. මිත්‍ර කරගන්න. යාලු කරගන්න. යාලු කරලා අදාහගන්න මේ මට වැටෙන්නේ ගොරෝසු වෙච්ච ආස්වාස. මට වැටෙන්නේ ගොරෝසු වෙච්ච ප්‍රස්වාස. මේ ගොරෝසු වෙන්නේ ඉස්සරලා මේකේ ප්‍රകൃතිය කොහොමද? කොතනින්ද මේ ගොරෝසුනේ කියලා බැලුවොත් ඒ රූපයාගේ හටගැන්ම දක්නාසුළු බලන බැල්ම නිසා එලඹ සිටීම නිසා ලෑස්ති වෙලා යන නිසා මේ බලන හුස්මට වැඩිය ඇතුල් වෙන හුස්මට වැඩිය ඊගා වෙන හුස්මෙදී ඒ හුස්ම ඇති වේගෙන ඉන හැටි. මුතන් ඉරණගින් ඉසලා අරුණගින් අරුණගින් හැටි වගේ ඒ රූපයගේ හටගත්ම එක චිත්තක්ෂණයට කලින් දැක ගන්න පුළුවන්. එතකොට කියන්නේ යෝගාචරයේ සතිය දැන් ඉස්සරහට යනවා. දැන් අරමුණ ඇති වෙන හැටි දකින්න. ඇති වෙන හැටි දැකීමට එළඹ සිටි 100ක් තියෙනවා. ඇති වෙන ඇති වුණාට පස්සේ දැකීම ප්‍රමාදේ නම් ඇති වෙන හැටි දැකීම අප්‍රමාදේ කියලා කියනවා. අපි දන්නවා විශ් නැටුම් නටනකොට විශ් පෙට්ටිය බැඳගෙන ඒ වේදිකාවේ නටනකොට එතෙන්ද එන්නේ ඉස්සලා වෙස් බැඳිල්ලක් කරනවා කරුවල කාමරයක පිටිපස්සට වෙලා. ඒක පෙන්වන්න නෑතුව කරන්නේ. බැඳපු වෙස් තමයි නටන. නමුත් අපි මේ එකපාරට වෙස් බැඳගෙන උපදිච්ච මිනිස්සු ලෝකේ නැහැනේ. මෙයා කොහෙද මේ වෙස් බඳින්නේ මොකද්ද කියලා බැලුවොත් වෙස් බඳින අවස්ථාව එනතන් ඉතින්ද සූදානම් වෙන අවස්ථාව දැක ගැනීමේ හැඟීම බලන්න වෙස් නැතුම් පිළිබඳ සෑහෙන උනන්දුවක් තියෙනවා. අන්නේ වගේ ආස්වාසයක් ඉන්නේ ඉන්නේ ඇරලා නැවත නැවතත් නැවත නැවතත් ආස්වාසයෙන් දැරලා එනේන ආස්වාසයේ මේ මුල දැක ගන්න ආසුකට හිත යොමු කරනවට අපි කියනවා රූපයේ සමුදේ පිළිබඳව විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ගන්නා උත්සාහය. නැත්නම් රුපියල් හට ගැනීම බලන්න ගන්න උත්සාහය කියලා. මේක කවදාකවත් නෑ. කොහොමද වෙන්නේ මොකද වෙන්නේ මොකද්ද මේ යුත්තේ කියලා මූල ධර්මානුකූලව කවදාකවත් කියලා දෙන්න බෑ. ඒක අත්දකලම බලන්න. ඒ සඳහා අනන්ත අප්‍රමාණ වැරදිලා තියෙදි බණත් අහලා හිතේ අදිෂ්ඨාන ශක්තියක් ඇතුව දවසක කෙසිට වෙනවා ඒ රූප හට ගන්න හැටි බලන්න. ඒ කියන්නේ ආස්වාසේ හට ගැනීම බලන්න. හට ගැනීමේ බැලීමේ කලාව හට ගන්නා බැලීමේ ක්‍රම සහ විදි මේකයි මේකයි කියලා කවම දාපත් යෝගාවචරයට කියලා දෙන්න බෑ අපිට ඉඟි දෙන්න පුළුවන්. ඉඟි කරන්න. ඉඟි කරලා ඒකි මාර්ගයෙන් අල්ලන ඒ හට ගන්න හැටි බැලීම දැකීම වෙන වචනකින් කියනවනේ යෝනිසමනස්කාරය කියලා කියන්නේ. යෝනිසමනස්කාරය කියන්නේ ගොරෝසු තියෙන වෙලාවදී පටන් ගන්න ගොරෝසු බවට පත් වෙන හැටි අවදියෙන් ඉඳලා අප්‍රමාදීව ඉඳලා සූදානමින් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඉච්ඡාමේන්සා යෝගාවචරේකට නිතර නිතරම ආස්වාසේ එමින් පවතින වාතාවරණයක් අවශ්‍යයි. ඒ වගේම ආස්වාසය කියලා දකින්නේ හටගෙන ගොරෝසු වෙච්ච රූපේ පමණමයි කියන හැඟීමත් අවශ්‍යයි. මම අනිත් දවසේ එච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා බලන්න ඕනේ ඒකයි මගේ යෝගාවචරයාගේ වශයෙන් මගේ අනුග්‍රහය කියලා දැනගන්න. ආනේ බලන්න හිටියොත් ඉන්නේ ඉන්නේ ඉන්නේ ඒ හුස්ම පටන් ගන්න හැටි. ලාවට තිබිලා ගොරෝසු නැති දැක් ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා හුස්මත් එක්ක සෑහෙන ඇසුර පවත්තන ඇසුර පවත්තන පවත්තන යනකොට ඒ සියුම් හුස්ම හට ගන්නා හුස්ම දකින්නකොට දකින්නකොට යෝගාවචරයාගේ හිත ඇතුළට නැමෙන්න ඕ. සතිය වැඩෙන්න ඕ. හිත පිට නොයන්න ඕ. මේ වෙන වෙනදී අගේ කරන්න ඕ. අන්නේම කරගෙන කරගෙන යනකොට ස්වභාවයෙන්ම අමතර දෙයක් සිද්ධ වෙනවා. ප්‍රකෘති හුස්මම සිුම් වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ හුස්ම පටන් ආරම්භයේ පටන් ගන්නකොට සියුම්මට ඒ ඇතුළට නැමීම නිසා ශරීරයට අවශ්‍ය වෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවක් සිද්ධ වෙනවා. හුස්මත් කෙටි වෙන්න පටන් ගන්නවා. නමුත් කෙටි වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හුස්ම හට ගැනීම පටන් ගන්නකොට යෝගාවචරයා හරියට කෙලින්ම තමන්ගේ අහස උඩින් යන ආශයන්තරාවත් දිහා බලලා ඈතින් ඈතින් ආශයන්තරාවට යනකොට ඒක ගෙවි යන හැටි බලාගෙන ඉන්නවා වගේ හරි අශීව තත්ත්වයකටපත් වෙනවා. ඉන්නේ ඉන්නේ එක තුනින්න බලන්න බලන්න බලන්න ඊයේ ගොරෝසු කියවක තව තුනී කළ බලක ගන්නෙම පස්සේ පස්සේ පස්සේ පස්සේ යෑම තමයි මෙතන රූප සමුදයන් අපඤ්ඤාචිකය. රූපේ හටගන්ම විශිෂ්ට ඥාණයෙන් දැනගන්නවා කියලා කියන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි භාවනා කරන ආධුනික යෝගාවචරයට එච්චර මේක රසයකුත් නැහැ. බුද්ධ ධර්ම අවබෝධයකුත් නැහැ. ඒකම බලන්න යොමු කරවන්නත් බෑ. නමුත් ඒක අවධාරණය කිරීම සඳහා, උපනංගීම සඳහා නිදර්ශනයක් ගත්තොත් අපි යම් කිසි පැතිරෙන රෝගයක් රටේ පැතිරෙනවා නම් ඒක සාමාන්‍ය පොදුවේ වෛද්‍ය දෙපාර්තමේන්තුව බාර අරගෙන කියනවා රෝග මෙහිම ලක්ෂණක් තියෙනවා ලෝකේ ලංකාවේ මේ දිස්ත්‍රික්කේ මේ රෝගේ පැතිරෙනවා මෙන්න රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ තියෙන කට්ටිය ඉන්නවනම් මේක බෝ වෙන රෝගයක් බව දැනගෙන වහාම ඉස්පිතාලට වාර්තා කරන්න. ඒකට ඉස්පිරිතාලට එන්නේ සෑහෙන්න ලෙඩ වෙච්ච කට්ටිය. ඒ කට්ටිය රෝග ලක්ෂණ අඳුරන්නේ හොඳටම අසාධ්‍ය වුණාට පස්සෙ තමයි. ඉතින් ඒකට ඉස්පිරිතාලෙන් කරන්නේ රෝග ලක්ෂණට වෙදකම් කරලා රෝගියා ඉස්පාසු තත්යකටපත් කරලා ඇත්තම වෛද්‍ය දෙපාර්තමේන්තුව දන්නේ නැහැ මේ රෝගී හේතුව මොකක්ද කියලා එන්න එන්න රෝගීන් එනකොට නිතරම බලනවා මේ රෝග මෙච්චර උත්සන්න වෙච්ච නැති රෝගේ හැදෙමින් පවතින රෝගියෙක් අහුනොත් ඒක වෛද්‍ය ශාස්ත්‍ර විද්‍යාවට ලොකු ලාභයක්. මොකද එතකොට බලාගත හැකි මේ රෝග ලක්ෂණ මේ ගොරෝසු වෙන්න ඉස්සල ස්වභාවය. එහෙම වෙන්න හේතුව මේකයි. ඒ රෝග ලක්ෂණ හට ගන්න වෙලාවේදී අල්ලගත්තොත් අදාළ රෝග බීජය අල්ලගන්නවා. එහෙම වෙලා ලෙඩ වෙච්ච අසවද්ද වෙච්ච රෝගියාට নানা ආකාර විස බීජ වැටිලා මේ රෝගෙ එන්නේ සංකීර්ණ වුණාට පස්සේ අපි අල්ලන්නේ ඇත්තම රෝග බීජයද නැත්නම් පසුව ආසාදනය වෙච්ච ලෙඩාගේ ප්‍රතිශක්තිය අඩුකම නිසා ආසාදනය වෙච්ච රෝගයක්ද කියලා අල්ලගන්න බැරි වුණොත් මේක නිර්ණය කරන්න බෑ. ඒක නිසා හැදීගෙන ඉන්න ලෙඩ කල්ලාගෙන එයාගේ විස බීජ අරගෙන වෙන් කරලා හඳුනාගත්තොත් රෝගය මූල හේතු අල්ලන්න පුළුවන්. ඒකෙන් තවත් ඉස්සරහට ගිහිල්ලා ලාවට හැදෙන කෙනෙක් අහුවෙලා අපි හිතමු අදාළ විස බීජය කොම් කරගත්තා වෙන් කරගත්තයි කියලා. ඒකට අපේ මම ඉගෙන ගන්න කාලේ අපේ කුෂ්කර්මයේදී අපිට පැලගෙන උගන්වනකොට කියනවා මේ විදිහට අල්ලගෙන රෝගය හට ගන්න වෙලාවෙදීම අල්ලන්නේ විස බීජ කල්ච කරලා ඒ කියන්නේ මාධ්‍යක දාලා වවල ඒක නැවතත් ඒ ගහේ ගාලා ඒ අලුතෙන් ගාපු ගහේ අර රෝග ලක්ෂණ වල හටගැන්මක් තියනවාද කියලා තුන් සැරයක් පරීක්ෂා කරුවට පස්සේ තමයි මේ රෝගයට අදාළ විස බීජ අපි වෙන් කර ගන්නවා. ඒකට කොක්ස් පොස්ටිවුලේෂන් කියලා වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ තමයි බෙහෙත නිర్ణය කරන්නේ මේ ලෙඩේට මේ බෙහෙත කියලා. එතකන් අපි වෛද්‍ය විද්‍යාව කරනකොට ලෙඩේ දිගේ මුලට මුලට මුලට මුලට ගිහිල්ලා අදාළ රෝගයට වග කියන ඒ තනි බැක්ටීරියාව, තනි වෛරසය, තනි දෙලීරිය අල්ලනවා. අල්ලන්න බෑ ලෙඩ රෝග ආසාධ්‍ය වුණාට පස්සේ. මොකද විවිධාකාර ලෙඩ රෝග ඇවිල්ලා ඒ අසාධ්‍ය වෙච්ච රෝගය වහයලා ගන්න. නිසා මේ මුලට යන්නේ නැතුව රෝගය පාලනය කරන්න බෑ. ඒ වගේ තමයි ජරුවචනාංශෙත් මතක් කරනවා. ආශ්වාසය කියලා අපිට දැනෙන උගා ගොරෝසු දෙයක්. ප්‍රශ්වාසය කියලා දැනෙන බොහොම ගොරෝසු දෙයක්. ආයෙක නිසා නැවත නැවත ආශ්වාස ප්‍රශ්වාසය දැනෙන්න ඇරලා ඒක ආශ්වාස ප්‍රශ්වාසය පිළිබඳ දැනීම ආශ්වාසයේ සමුදේ බලන්නේ කියන හටගන්න බලන්නේ. බලන්න බලන්න බලන්න ඉන්නකොට යොදන යොදන ශක්ති ප්‍රමාණය හැටියට එන්නේ එන්නේ එන්නේ මේක ලාභට පටන් ගන්න හැටි තියෙනවා. මේකේ ලාභිකුත් තියෙනවා. අර වෛද්‍ය විද්‍යාත්මකව අපි ගත්ත නිරීක්ෂණය ගත්තොත් ඕනම වෛද්‍යවරයෙක් දන්නවා රෝගය හට ගන්න වෙලාවේදී කොච්චර උග්‍ර රෝගයක් වුණත් කුණු වතුරටයි දුණු වතුරටයි මේචල් කරන්න පුළුවන්. රෝගය හට ගන්න වෙලාවේදී ලෝකේ තියෙන ඕනම විෂ බීජ දුණු වතුරට උණු වතුරට යනවා. ඒක වැවිලා ගොරෝසු වෙලා සංකර වුණාට පස්සේ උණු වතුර ලුණු වතුර තියා හයි පොටෙන්ෂල් බෙහෙතක් දුන්නත් ඔපරේෂන් එකක් කරත් කොට ගන්න බැරි තත්ත්වයකට පත් ඒ හේතුව මොකද්ද? අර පළවෙනි විෂ බීජෙන් ඔද්දල් වෙච්ච මේ ශරීරය ප්‍රතිශක්තිය අරුණාට පස්සේ নানা ආකාර විෂ බීජ මේකට වැටිලා සංකීර්ණ වෙනවා. සංකීර්ණ වුණාට පස්සේ අරකට බෙහෙත් දෙනකොට මේක වැඩි වෙනවා. මේකට බෙහෙත් දෙනකොට අරක වැඩි වෙනවා. එදා අසාධ්‍ය තත්ත්වයකට ආනාපානේ වුණත් කමක් නැහැ. ගොරෝසු තැනින් පටන් අරගෙන ඊටාම සියුම් තැනට යනකම් ඉවසිල්ලේ මේ රූපයගේ සමුදේ දැකගන්නේ මම කියලා බලන්න බලන්න හිටියොත් අර දුණු වතුරෙන් උණු වතුරෙන් ඕනේ දෙයක් සනීප කරන්න පුළුවන් වගේ මේක පිළිබඳව අධිකාරී ශක්තිය අපි කියන වශී කරගන්නවා කියලා වශී වැඩි මේක ඇත්තටම ආනාපානෙට පැටිය ගොඩාක් විස්තර කරන්න වෙනවා ඉස්සරහින් අපි කේන්ති පිළිබඳ ඉගෙන ගන්නවා නම් අපි කේන්ති කියලා හඳුනන්නේ ගොඩාක් ඇවිසිච්ච කේන්තියක්. කේන්ති හටගන්න හැටි දැකන් බලන්න යන පටන් අරගත්තොත් අපිට පේනවනම් මට ඊයේ මෙච්චර කේන්ති කියලා ඉඳන් දැනගත්තේ මේක කේන්ති විතර එන එක. ඊගාවදසේ කේන්ති එනකොට කේන්ති එන හැටි මම බලන්න ඕන කියලා. වෙන විදිහකට ගන්න කේන්ති පිළිබඳ කේන්ති නොගෙන බලන්න ඉන්න පටන් ගන්න කවදා හරි කේන්තිය හැදෙන හැටි බලන්න පුළුවන් වුණොත් ඒක නියපොත්තෙන් කරන්න පුළුවන්. ඔය පහුනොත් තමයි පොරේ කපලක් පේන්න බැරි. පහුනට පස්සේ බුදුහාමුදුරන්ට කරන්න දෙයක්. කාටවත් කරන්න දෙයක්. හැබැයි ඒකම නැවත නැවත එන නිසා ඒක පරිේශණයට ලක් කරලා එන කේන්තිය මම කේන්තිකාරයෙක් නම් එන එන කේන්තියේ හට ගන්න ආකාරය දැක්කොත් නියපොත් එක්ක හදන්න පුළුවන් කඩතයි. ඒ වාගේම දෙයක් ආනාපානේ පටන් ගන්න හැටි දැකගත්තා නම් ඒ යෝගාවචරයට හම්බ වෙනවා ඒ ආස්වාද ප්‍රසආචේ වශී කර ගැනීම ශක්තියක්. ඒ වචී කර ගැනීමේ ශක්තිය ඇත්තටම යෝගාවචරයට හම්බ වෙන ආශිර්වාදයක්. එහෙම නැත්නම් සම්පත්තියක් නැත්නම් සන්තුෂ්ටි කරකප්පයක් ඒක කොහොමද විස්තර කරන්නේ අපි ආස්වාසය කියලා දකින්න ආස්වාසයේ මැදයි කියලා ගත්තොත් භාවනා කරනවා කියලා කියන්නේ ආස්වාසයේ මැදත් මුලත් එක දකින්නවා කියන එක ගත්තොත් අපිට මුලත් එක්ක මැද දකින්න කෙනාට අනිවාර්යෙන් අග දැකීමේ අවස්ථාව ඉබේ පැන. ලාවට පටන් ගන්න ගොරෝසු වෙන හැටි දැක්කා නම් සිහියෙන් බුද්ධියෙන් ඒ ගොරෝසු වෙච්ච ටික බහැලා යන හැටි. ඒක තමයි අපිට ලැබිලා. ඒකට සර්වඥාන්සේ කියන්නේ රූප නිරෝධංච පජාන. නැත්තම් රූප නිරෝධං අබ්බඤ්ඤාති. ආස්වාසිය ඇති වෙලා ගොරෝසු තත්ත්වයටපත් වෙන හැටි හොඳට දැක්කනම් ඒක තුනී වෙලා යන හැටි පේනවා. නිරෝධ වෙන හැටි, නිරුද්ධ වෙන හැටි, ඡය වෙන හැටි, වැය වෙන හැටි පේනවා. ඇත්ත වශයෙන්ම ਸਰවචනanse සඳහන් කළ තියෙනවා ආස්වාසය ගත්තොත් ආස්වාසයේ ගොරෝසු ස්ථානයේ ඒකාන්තයක් ආස්වාසයේ හට ගැනීම ඒකාන්තයක් මධ්‍ය ප්‍රතිපදා කියලා කියන්නේ නිරෝධය දැකීම කියනවා. මේක බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම. ආස්වාසයේ මැද කියන්නේ ඒකාන්තයක් ආශසය හට ගැනීම කියන්නේ අනික්කත්වය මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ Nirodhe දැකීම. කවමදාකවත් අපිට Nirodhe දකින්න බෑ හට ගැනීම දකින්න නැතුව. ඒක තමයි බුදුහාමරගේ තියෙන විශිෂ්ට ඥානය. ඒ නිසා අපිට භාවනා කරනකොට කියනවා පොරවෙන් කපනකම් ඉන්න එපා, පමා වෙන්න එපා. ඊපොත් ඒ කඩන්න පුළුවන් වෙලාව අල්ලන්න තරමට අප්‍රමාදී වෙන්න. හුස්ම එන හැටිම බලන්න. ප්‍රශ්වාසයත් එන හැටි බලන්න, ආශ්වාසයත් එන හැටි බලන්න. කේන්තිත් එන හැටි බලන්න. ආසාවත් එන හැටි බලන්න. වේදනාවක් එනවනම් හැටි බලන්න. මුළු මුළු බලන ඉන්නකොට ඉබේම තමයි තේරෙන එක බහැගෙන යන හැටි දැක්කට පස්සේ. ආස්වාචයක් ඇති වෙනවා බහැලා යනවා. ඊට පස්සේ ප්‍රස්වාචයක් ඇති වෙනවා බහැලා යනවා. එතකොට අපි හිතමු ආස්වාසයක් හුදටම තුනී වෙලා බහැලා ගිහිල්ලා නිශ්චල හුලංගමනක් නැති මධ්‍යස්ථතන පහු කරලා ප්‍රස්වාසී ලාවට පටන් ගන්න හැටි අපි දැක ගන්න අපි තීක්ෂණ උණයි කියලා ආශ්වාසයක් ඇවිල්ලා ගිවං කරලා ආශෙන්තරාවක් ඇවිල්ලා පොළොවට බස්සලා පොළොව දිගේ ගිහලා ආයෙත් නංගලා යනවා ඉස්සල ගමන ආශ්වාසයේ නිමාව දැන් යන්නේ ප්‍රශ්වාසයේ පටන් ගන්න. ඊට පස්සේ ප්‍රශ්වාසයේ නංගලා ගිහලා ප්‍රශ්වාසයේ බහැලා ගිහලා ආශ්වාසයේ පටන් ගන්නවා කියලා මේ ඉන්න මේ මෙතෙක් කල දැක්කේ ආශ්වාසයේ මුදුන සිකරය කුඩුම්බියේ දැන් ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරු වෙනකොට ආශ්වාසය ගෙවා දැමීම සහ ප්‍රශ්වාසය හට ගැනීම ප්‍රශ්වාසය ගෙවා දැමීම සහ ආශ්වාසය හට ගැනීම කියන තැන දැක්කා නම් ඒක ඉතින් භාවනා ජීවිතය ඉතාමත්ම පස්සම්බනේ සහිත සංහිඳීම සහිත තද්ද බල ඇතුළට නැමීම. මේක සමහරුන්ට අහුවෙන්නේ නැහැ. මොකද හේතුව හිත කී කරු නැහැ. හිත ශාන්ත නැහැ, සුන්දර නැහැ. ඉතින් ඒ නිසා අද එතන ගියාට පස්සේ ඉතින් ඒ වෙලාවේදී එතන මට භාවනා නැති වෙලා වැටෙන්නේ නැති තැන එහෙම නැත්නම් ආශස්වස සංසිඳිලා ආදි වශයෙන් අපි විවිධ අර්ථකථන දෙනවා නමුත් ඒ ගැන අදිෂ්ඨාන ශක්තියකට හෙටත් ඒක කර කර හිටියොත් අපි දවසක ඒ ආශාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන තැන ප්‍රසවාසයෙන් ආශාසයට තැන මාරු වෙන තැන දක්වා බලනවට බලන්න යොමු කරවන්න සර්වඥ සදාකාරණේ සබ්බකාය පරිසංවේදී අසසී සාමිති සික්කති ආස්වාසිය මුලැමැදාක බලනවා කියන. ආස්වාස්කයි මුලුල්ලම බලනවා. ආනි මුලුල්ල බලනකොට බැලුව බැල්මට නොකෝණු මනසට අසති මනසට පේන්නේ මැදය. භාවනා කරනවා කියලා කියන්නේ අපි අනුග්‍රහකට ඊටේකේ මුල දකින්නේ. ඒකට අපිට ලැබෙන සම්පත්තිය නම් අපිට ලැබෙන ලාභෙන අග දැකීමය මේ තමයි ඉස්සල්ලාම වතාවට ආශාසික මුල්මදාග දැකීම. යම් ආශාසිකක යම් ප්‍රසවාසයක මෙන්න මේ විදිහේ කැඳේ ගල බේරුවා වගේ මුලැමැදක දකින්න පුළුවන් නම් ඒ මුලැමැදක දැකීමේ මේ විපස්සනා කියලා මේකට කියන්නේ මේ විපස්සනා ජීවිතයේ තියෙන ඕනම දෙයකට යොදවන්න පුළුවන්. යෙද වෙනවා. කේන්තියක මුලැමැදක ගන්න. වේදනාවක මුලැමැදක ගන්න. අපි ඉස්සරහට මේ සූත්‍රය අපිව සාකච්ඡා කරා. නමුත් මේක තමයි භවනා ජීවිතේ තාමත් වැදගත් නැහැ. මේ විදිහට මුලැමැදාක දැක්කොත් අනිවාර්යයෙන්ම සරුවචනසේ සඳහන් කරනවා සිද්ධිය සංසිඳනවා. අච්චර හයියෙන් හුස්ම ගන්න ඕනේ අච්චර ගොරෝසු තත්ත්වයට යන්න ඕනේ නමුත් දැනෙන නොදැනෙන මට්ටම හුස්ම තියේදී යෝගාවචරය දැනගන්නවා මගේ ජීවිතයේ උත්තම ශ්‍රේෂ්ඨම සූක්ෂමම අවස්ථාව තමයි මේ හුස්මේ මුලැමැදාක දැකීම කියලා විශේෂයෙන්ම ආශාසි ගෙවන් කළ ප්‍රසවාසි පටන් ගන්නට ප්‍රසවාසි ගෙවන් කළ ආශාසි දක්න්නට දකින්න පටන් ගන්නතර පස්සේ ඒ යෝගාවචරයට ඒ විඥානීය මෙතෙක් නොකිය ඉතාම ගැඹුරු තැනක් අහුවෙන්න පටන් ගන්නවා. මේක එතෙන්ට යනකොට ඒ යෝගාවචරයට දැන් ආනාපානෙද ඉන්නේ සතියේද ඉන්නේ සමාධියේද ඉන්නේ එහෙම නැත්නම් මගේ හිත නන්නත්තර වෙලාද කියලාත් හොයාගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒකට හේතුව අර ගොරෝසු තැනින් අල්ලගෙන ගෙවම් කරන ගෙවම් කරන යනකොට මොහොතට මැදට ගිහිල්ලා මොහොත මැද අසරණ වෙච්ච පුංචි බෝට්ටුවක ඉන්න කෙනෙක් පැත්තටපත් වෙනවා. දන්නා ශීම භූමිකේ ඉඳලා කාන්තාරේ මැදට ගිය මිනිසයාට විසමාරුණා වගේ තත්යකටපත් වෙනවා. ගමක ඉඳලා හත්ත ගැලේකට ගිය මිනිස්සෙකුට මේ උතුර මේ දකුණ කියලා හොයාගන්න බැරි තත්යකටපත් වෙනවා. මේකට ඉතින් කවුරුත් බය වෙනවා, සැක කරනවා, බය ඒක අහන්න දෙයක් නැහැ. නමුත් මේ අනිවාර්ය මධ්‍ය ප්‍රතිපදාව මැට වැටෙන තැන. අනිවාර්යයෙන් මධ්‍ය ප්‍රතිපදයට යොමු වෙච්ච තැන. එතකොට මේ විදිහට ආශස් ප්‍රසවාසයේ ශියුම් භාවයටපත් වෙලත් මේක තමයි මධ්‍ය ප්‍රතිපදාව මේක තමයි අත් දෙක ගොරෝසු තැනත් හටගන්නවත් අතරමැදි අපි අතිරේක ලාභාසකල වශයෙන් ලැබිච්ච ගෙවන් දැකීම ගෙවන් කිරීම දකින්නවා කියලා අහුවාම මේකෙන් අදහස් කරන්නේ රූපං අභඤ්ඤාසි රූප සමුදයං අභඤ්ඤාසි රූප නිරෝධං අභ්ඥාසි කියලා. එතකොට ප්‍රශ්නයක් වෙනවා මොකද්ද එහෙමනම් රූප නිරෝධී ගාමිනී ප්‍රතිපදාව කියන්නේ? මම මොකද කරන්නේ ඊගාට? ඒකයි යෝගාවචර සාමාන්‍යයෙන් අහන්නේ. තුනි වුණාට පස්සේ හරි දැන් මං ඊගාට මොකද කරන්නේ? ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙම නැත්නම් රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් නම් මේක දහස් වර පුරුදු කරන්නේ. ලක්ෂ කෝටි වාරයක් මේක සිද්ධ කරන්නේ. භාවයේ තප්පන් කියලා මේක කියන්නේ. මේ භාවනාවේදී මොකක් කරමුද කරලා භාවනා කරන්නේ කොහොමද භාවනා කරන්නේ මොකටද භාවනා කරන්නේ කියන එක යෝගාචරය තේරෙන්නේ නැතුව. මොකද බලාගෙන ඉන්න රූපේ දැන් ගිවිලා. ආනපන ගිවිලා. ඒ මේක මධ්‍ය ප්‍රතිපදා බව දන්නවා. මෙහිම හිත නැවත නැතේදී මධ්‍ය ප්‍රතිපදාවේ මගේ යෙදවුම් බව දන්නවනම් ඇත්තටම මෙතනදීනේ ආරම්භයේදී කල යුත්තක් වගකීමක් අනුග්‍රහයක් තිබුණාට දැන් තියෙන නොකල යුත්තක් වෙනදී බලා සිටීමක් වෙන වැඩේට ඉඩ ඇරලා තව තවත් තුනී වෙන්න අනේකයි තියෙන්නේ. මේ මේ විදිහට රූපයාගේ හතර කොන හතර පරිවර්තය ගොරෝසු ශිකරයක්ගේ කුළුපිය වගේ ගොරෝසුට වැටෙන ආස්වාසය ඒ අනුව ඒ මුල දැකීම එතකොට අපිට ලැබෙන විශිෂ්ටව සම්පත්‍ය වෙන ඒ ගෙවා දැමීම දැකීම මේ විදිහට මුලමදාක දකලා මුලමෙදාගේ දකිමින් දකිමින් දකිමින් දහස්වර ඒක මධ්‍ය ප්‍රතිපදාවේ පුහුණු කිරීම කරනවා නම් අපි ඒකට කියනවා කායනුපස්සනාවේ රූප පිළිබඳ අවබෝධයේ විශිෂ්ටත්වය. මේක දකින්න තාක් මේ විදිහට දකින්න තාක්කල් සර්වඥයන් සඳහන් කරනවා මම ලෝකෙට කිව්වේ නෑ බුදු උණයි කියලා මම දවසක මේක දැක්කා නම් එදා මම කිව්වා මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සමන ප්‍රජාව සහිත සදේව මනුෂ්‍ය සහිත ලෝකෙම නිවන් දැක්කයි. ඇත්ත වශයෙන් මේකෙදි නෙවෙයි. තව ඉස්සරහට කියන වේදනානුපස්සනාවේදී නැත්නම් වේදනා පිළිබඳ කරන වේදනා භාවනාවේදී සංඥා සංස්කාර විඥාන කියන මේ පහේදිම අපි හම්බ වෙන්නේ මුලිච්ච වෙන්නේ ගොරෝසු වෙච්ච දෙයක් බව දැනගත්තා නම් මේක නැවත නැවත හම් වෙන සත්‍යපත් කරන එකේ මුල දැකීම විශේෂෙහි අනුග්‍රහය දක්වනවා නම් අගදැකීමට සිද්ධ වෙයි. මෙන්න මේ වැඩ පිළිවෙල නැවත නැවත කෙරුවොත් රූපේ කරපු වැඩ පිළිවෙල වේදනා සංඥා විස්කාර වල තියෙන කියලා මේ දිගින් දිගට දිගින් දිගට මේ සූත්‍රය විස්තර වෙනවා. ඒදී දක්වාම යන ගමනේදී මේ යෝගාචරයාගේ නැත්නම් මේ භාවනාවේ පුදුමාකාර වෙනස්කම් වගේ සිද්ධ වෙනවා. නැත්නම් මේ අපි කියනවා විපස්සනා ඥාන වැඩිවීමක් සිද්ධ වෙනවා කියලා. ඒ වැඩෙනකොට මේ දේවල් අපි සාමාන්‍යයෙන් පොදු විචනයට දාන්නේ ගොරෝසු තැන සිට සිවුම් තැනට යෑමක්, දන්නා තැන සිට නොදන්න තැනට යෑමක්, කරන තැන සිට නොකරන තැනට යෑමක්, මමයා දිය වෙලා යෑමක්, ප්‍රඥප්තිය ඉඳලා පරමාර්ථ දිහා ගමන් කිරීමක් මෙන්න මේ தത്വයේදී මේ ඔක්කොම වචන වෙනකොට සරුවචනාධික තනියට සඳහන් කරන්නේ කොහොමද මේක පරිශෝත ගන්න ගඟ දිගේ ඉහළට පීනන ගමනක් කියලා කියනවා. මෙතෙක් කල් ගිය ගමනක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් මෙතෙක් කල් ගියේ එන්න එන්න එන්න ගොරෝසුන දේවල් වල. දැන් වෙන්න තියෙන්නේ එන්න එන්න තුනී කරන තැන්. එන්න එන්න එන්න වෙන හැටි බලන්නේ දැන්කොට. ඉතින් මේක අපි කිව්වොත් සෝවාන් මාර්ග ඥානේ සදා වැඩ කරන කෙනෙක් ඒ රූපයක හටගන්න රූපේ මේමයි හටගන්න මේමයි ගෙවීම මේමයි නිරෝධ කරන හැටි මෙහෙමයි කියලා බලාන බලාන යනකොට සකදාගාමි මාර්ගයටත් ආයෙත් මේක කරන්නේ. ආයෙත් රූපයක් අල්ලගෙන සෝවාන් මාර්ග ඥානි පුද්ගලයා කොහොමද රූපේ දිහා බලන්නේ කියන එක පුතඥයෙන් බලන හැටි නෙමෙයි. සෝවාන් මාර්ගස්ටි රූපේ හට ගැනීම බලනවා කියලා කියන පුතඥය බලන වැඩි වෙනස්. ඊටදී විශිෂ්ටත්වයක් තියෙනවා. ඊට පස්සේ රහත් උනාට පස්සේ කියනවා ඒ මුදල් ඊට පස්සේ කදා රූප පේන්නේ නැහැ. රූප හටගැනීම පේන්නේ පෙනෙන්නෙම Nirodhe පමණයි. භංග ඥානය ඉඳලා තමයි ඊගාට භාවනා වැඩි. එනිසා යා ඊට පස්සේ රූපයකට ගැලෙන ගතිය, ඇලෙන ගතිය ඇති වෙන්නේ බලන්නෙම භංගි පැත්ත විතරයි. සාධුනිකයා පු탁ඥය ගොඩාක් රූප ගැන දැනගන්න වෙනවා. සාමු වෙන කුප්පණේ ඉතින රූපේ අන්න ඒක දැනගෙන ඒ දැනෙන රූපයේ හට ගැනීම බලන්න නම් රූප පිළිබඳ වෛර කරන්නත් එපා ප්‍රේම කරන්නත් එපා. උණුසුමක් දැනෙනවනම් ආශ්වාස ප්‍රශ්වාස වගේම ඒක දිහා බලනකොට ඒක හට ගන්න හැටි කෙවෙන හැටි බලන්න. සිසිලසක් දැනෙනවනම් કોઈ දේත් මුලැඳාක බැලීම නිසා විපස්සනා කියලා කියන්න පුළුවන්. ඒ නිසා හුඟ දෙනෙක් අත්දැකලා තියෙනවා මේක. ඒකෙදී ගිවන් කරන මාර්ගයට වැඩිචා මේක තමයි මධ්‍ය ප්‍රතිපදා කියලා දැනගන්න විශේෂයෙන්ම මේ සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේදී සර්වඥංශ කීප බැලකදී පෙන්නලා දීලා තියෙනවා විශේෂ මජ්ජේ සූත්‍රය වගේ තැන්වල ඒ Nirodha පැත්ත දැකීම තමයි අපිට හම්බ වෙන ලාභේ ප්‍රශ්න තියෙන මේක බාර ගන්න. මෙතෙන්දී වෙහෙසටපත් වෙන්නේ. ඉබලෙන් කියනවා බය වෙනවා කියන, අසරණ වෙනවා කියන, කම්මැලි වෙනවා කියන. මේ එපා වෙන තත්ත්වයටපත් වෙනවා කියන. නමුත් බණ අහලා අහලා තේරුම් ගන්නකොට මේක භාවනාවෙන් ලැබිච්ච විශිෂ්ට තත්වයක් අන්න ඒකට ඊවසන එක තමයි මධ්‍ය ප්‍රතිපදා වෙන්නේ කියලා. එහෙම ගෙවම් කරගෙන ගෙවම් කරගෙන යනකොට එතනදී ඒ ආනාපාන නොපෙනුවත් දිගට භාවනා කරනවා. සක ආවත් දිගට භාවනා කරනවා කියන්නේ ලොකු පරිත්‍යාගයක්. විශේෂයෙන්ම පරිත්‍යාග කරන්න වෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් ටික. තමන්ගේ මෙතෙක් ගినాපු ආසාවල් පොදියම අතහැර දැමි නැත්තම් අපි මේ හැම දෙයකදීම කේන්දර බල බල ප්‍රශ්න කර කර සැක කර කර ආපසට ඒක නිසා රූපය පිළිබඳව රූපං අබ්බඤ්ඤාසි රූප සමුදයං අබ්බඤ්ඤාසි රූප නිරෝධං අබ්බඤ්ඤාසි රූප නිරෝධ ගාමිනී පටිපදං අබ්බඤ්ඤාසි කියන එක දුක් ගෙවම් කරන මාර්ගය කෙලස් ගෙවම් කරන මාර්ගය කියලා යම් කිසි කෙනෙකුට වැටහෙනවනම් එවැනි දෘෂ්ටියක් සහිතව එවැනි යහ දැක්මක් ඇතුව යන කෙනා භාවනාදී හම්බෙන අත්දැකීම් නිසි අර්ථකථනයකට ලක් කරනවා. මෙවැනි අර්ථකථනයක් නැති මෙවැනි දෘෂ්ටියක් නැති කෙනා භාවනා කරනකොට ඉන සෑම අත්දැකීමක්ම කරදරයක් කරගන්නවා. ඒක නිසා සුත්තමේ ඥානෙ තියෙනවා නම් ඒ වගේම මේක වෙන්න පුළුවන් වැඩක්. මේක මේ කඟදි කිහිල්ල පීනා යම සිදු වෙන්නේ කියලා චින්තාමය ඥානෙ දාගන්න පුළුවන් නම් ඒක ඇත්තම ශ්‍රේෂ්ඨ වටින දෙයක්. නමුත් ඒක ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රොප්ණම් වෙනවා නම් ප්‍රත්‍යක්ෂයෙන් තෙද ගැන්වෙනවා නම් තමයි සුතමය ඥානෙට චින්තාමය ඥානෙට ගැඹ ලැබෙන්නේ. ඒ නිසා භාවනා කරන කෙනෙක් දැනගත්තා හෝ දැනගත්තා හෝ වේවා ගමන් කරන්නේ මේකටයි. නමුත් ඒ ගමන් කරනකොට ඉදිරියට ගමන් කරත් යහ මාර්ගයේ ගමන් කරත් යෝගාවචරයාගේ හිත යෝගාවචරයාගේ විනිශ්චය යෝගාචරයේ නිරීක්ෂණය හැමදාම හරි නැහැ. හරිම විය යුතු නැහැ වෙන්නේ නැහැ. ඒ නිසා නැවත නැවත අහන්න ඕනේ නැවත භාවනා කරන්න නැවත සාකච්ඡා කරන්න ඕනේ. කරනකොට කරන කවදා හෝ විකිට මේ ආශ්වාස ප්‍රශ්වාසී උණුසුමේ ශිසිලසේ කම්පණේ චංචලයේ දිහා බලන ඉඳලා ඒක ගෙවන් කිරීමේ ක්‍රමය දැනගත්තොත් ඒක යෝගාචරය Taman විසින් උපයා ගන්නාලද තමා විශ්ේ සංශ්ලේෂණය කරගන්නා ලද ක්‍රමසහ විදි බවටපත් වෙනවා. ඒක දැනගත්තොත් රූපයගේ හටගන්න සහ ගෙවිලා දැමීම ඒක අනිවාර්යම උදව්වක් වෙනවා වේදනාව පිළිබඳ හදාරන්න. සංඥා පිළිබඳ හදාරන්න. ඒක ඇත්තම ලේසිමක් වේදනාවක් එක සංඥාවේ දීක විශ්ල කරන අමාරුයි. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ දැන දැනට කරලගත්ත භාවනාව මෙන්න මේ දෘෂ්ටි මෙන්න මේ කියන චීන කන්නඩි හරහා බැල්ම හරහා දැම්මොත් දැනට තියෙන අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා අපි භාවනාවේදී ඇයි මේ රූපයක් එනකම් බලා ඉන්නවා මිසක් රූප හොයාගෙන යන්න එපයි කියන්නේ. ඒව නෙවෙයි රූප ධර්ම කියලා කියන්නේ ඒව ඇවිහින් ඇවිල්ලා කුප්පණ තියෙන නිසා විපස්සනාදී කවදාකවත් මතුවෙච්ච නැති දෙයක් භාවනා කරන්නේ නැහැ. යන භාවනා ගමනේදී මූල ධර්ම ඉස්සරහට කරගෙන අවුල් කරගන්නේ නැහැ. පැමිණිච්ච දේ අනුව තමයි පාර හදාගෙන යන්නේ. විපස්සනා විනිවිද කරන්න. ඒක නිසා භාවනා කරන කෙනෙක් එන්නේ එන්නේ එන්නේ ගමන ගාය යායුතු මාර්ගය හරියට පොළොවට වැඩෙන මුලක් චිත්තමනේ සා ඕජා හොයාගෙන කොහොමද මේ ගමන යන්නේ කාටක කියන්නේ කාටවත් මුලක් කෙලින් බහින්නේ හැම වෙලාවෙම මුල ඇදෙවි යන්නේ ඒ මොකද පළවෙනි පොළොවේ ඕජා වෙනස් වෙනවා ඒක නිසා බුදුහාමුදුරුවෝ කොහොමද ක්‍රමයකට මේක අපිට ක්‍රමිකෝ කියලා දුන්නට යෝගාචරය රූපේ අඳුනන්නේ තම තමන්ට ඉද්දෙන කුප්පෙන ගතිය හැටියට තමයි. යෝගාචර රූප සමුදය හඳුනන්නේ ඒ තම තම ඉන්න භාවනා දියුණු අනුව තමයි. එයා සමාන ප්‍රදේශයක් තමන්ට විවාදමින්ම දකින්න පුළුවන් වෙයි. මේකම නැවත නැවත කරන්න ඕනේ කියන එකයි භාවනාව කියන්නේ මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දැනගත්තොත් ඒ යෝගාචරයට හම් වෙන සැපත තමයි තාම නිවන් දැකලා නැතුණා නිවන් දැක්කා වගේ සතුටක් ඇති මේක තමයි මාර්ගයේ මාර්ගය දන්නවා මම මේක කරන්න ඕනේ කියලා ඊට පස්සේ භාවනා කරුණාත් සාර්ථක වුණත් අසාර්ථක වුණත් ඒ යෝගාවචර දන්නවා මේ වත් මුලක් පැදගෙන ගමනක් යන මිනිහෙක් වගේ කොච්චර බඩගිනියාවක් බයයි බඩ පිළ දෙයක් නැහැ මොකද වත් මුල බඩේ අතේ කියන නිසා ආන්නේ වගේ ශාසනය පිළිබඳ ලොකු බාහිර දායකීත්වයක් අභ්‍යන්තර සාසනය පිළිබඳව තමයි තමයි අවහරණ තේරෙන පටන් ගන්නවා. ඒකම තමයි සර්වඥාන්සේ මේ සූත්‍රය සඳහන් කරන්නේ මේ හතර රූප ගැන කතා කරා වේදනා සංඥා සංකාර සහිතව ගමන් කළොත් තමන්ටම තමන් ගැන අදහසක් ගන්න පුළුවන් මගේ හිත මනස විවිධුණා කියලා. ඒක දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්ම ලෝකේ කිසිම කෙනෙක් එන්නේ නැහැ අපට නැහැ කියන්නේ මොකද ප්‍රත්‍යක්ෂයෙන් ඇවිල්ලා. ඉතින් ඒ අද අපි මේ ඉදිරිපත් කරන ලද කරුණු මේ භාවනාව කරගෙන යන අයට මේ ආකාරයෙන් උදව් වෙලා Tamanට Tamanගේ භාවනා පිළිවන් තියෙන සැක දුරු වෙලා නිසකව කාංකාව ගෙවම් කරන දුරුවන් කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ඉදිරි දිනාටම සනසිමුදා වේවා කියන ප්‍රාර්ථනාව